एवं तिपरिवर्तन् द्वादशाकारं यथा भूतं ज्ञानदर्शनं सुविशुद्धं होसीति ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි හැම දිනාම තුනුරුවන් කෙරෙහි සදහැ සිත් උපදවාගෙන බොහෝම වූමනාවෙන් අද මේ ධහම ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි අද මේ ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ ජීවිතේ අපිට අහන්ට සුලභ නොවන විදිහේ වටිනා දහම් කොටසක්. විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාව තුළින් මම විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙනවා නිර්වාණය නැමැති ධර්මතාවයේ යථා ස්වභාවය. කුමක් නිසාද අද දවස දිහා බලනකොට අපිට බොහෝ සෙයින් මාර්ගය ගැන අහන්නට ලැබෙනවා. ඒ වගේම මග වඩන පිළිවෙලත් අපිට අහන්ත ලැබෙනවා. ඒත් නිවන කියන ධර්මතාවය මොකද්ද කියන කරුණ අපිට අහන්ත ලැබෙනවා ගොඩාක්ම අඩුයි. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනාවේ <clears throat> මම බලාපොරොත්තු වෙනවා නිවන කියන ධර්මතාවය ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්නට. පින්වත්නි අපි මේ උපමාව ගැන පොඩ්ඩක් ඉස්සර වෙලාම නුවණින් කල්පනා කරලා බලමු. අපිට වමනා වෙලා තියෙනවා අපිට අවශ්‍යයි මේ රටේ ඉන්න ඥානවන්තම පුද්ගලයා හම්බ වෙන්නට. අපි දැන් ඥානවන්ත පුද්ගලයා හොයන්නට යනවා. නමුත් අපි මේ ඥානවන්ත පුද්ගලයා ගේ නම මොකක්ද කියලා දන්නේ නැහැ. එයාගේ ගෝත්‍රය මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයා උස කෙනෙක්ද එහෙම නැත්නම් මිටි කෙනෙක්ද ශරීර වර්ණය මොකක්ද එහෙම නැත්නම් දේහ ලක්ෂණ මොනවද කියලා අපි විස්තර දන්නේ නැහැ. මේ පුද්ගලයා බහුලව වාසය කරන ප්‍රදේශය මොකක්ද පළාත මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ පුද්ගලයා ගැන කිසිම තොරතුරක් විස්තරයක් දන්නේ නැතුව අපි ඥානවන්ත පුරුෂයා හොයන්ට කියලා ගියොත් පින්වතුනි බලන්ට මේ අපේ ශරීරම දිහා අපිට මේ පුද්ගලයා ඉන්න පළාත ගැන හෝ තොරතුරක් කාගෙන් හරි අහගන්න පුළුවන් කමකුත් නැහැ විස්තරයක් නොදන්න නිසා. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයා හම්බ වුණත් අපිට හඳුනගන්න පුළුවන් කමකුත් නැහැ. කුමක් නිසාද මේ පුද්ගලයා ගැන අපි කිසිම තොරතුරක් දන්නේ නැහැ. එතකොට පින්වත්නි හොඳට බලන්න මේ සෙවීම අපිට වෙහෙස පිණිස පවතිනවා අපේ අසාර්ථක උත්සාහයක් බවට පත් වෙනවා මිසක කවදාවත් අපිට සාර්ථකත්වයකට එන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි මම ඒකට උපමා කරන්නේ පින්වතුනි මේ නිවන කියන්නේ මොකක්ද කියන ධර්මතාවය මනාව දැනගෙන තමයි පින්වතුනි නිවන් දකින්න මග වඩන්නට ඕනේ. එහෙම නැත්නම් නිවන කියන්නේ මොකක්ද කියන කරුණ දන්නේ නැත්නම් ඒ නිවනේ ලක්ෂණ මොකක්ද කියලා දන්නේ නැතිනම් හරියට නිවන් දකින්න මාවතේ ස්වභාවය පිළිබඳව අපි දන්නේ නැතිනම් අපි හරියට කිසි විස්තරයක් නොදන්න අර ඥානවන්ත පුරුෂයා හොයන්ට ගියා වගේ සිද්ධියක්. පින්වතුනි මෙහෙම අපේ මනාව නිවන පිළිබඳව නුවණින් හරියට තේරුම් නොගෙන අද මේ ධර්ම හොයන්ට යෑම නිසා අපේ මේ ශාසනය දිහා බලන්ත පොඩ්ඩක් බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී පාවා නුවරදී නිගණ්ඨනාත පුත්‍රයන් පුත්‍රයෝ කාලක්‍රියා කළා කලුරිය කළා. ඒ අවස්ථාවේදී එයාගේ ශ්‍රාවකයෝ මොකද කරන්නේ? තමන්ගේ ශාස්ත්‍රවරයා කලුරිය කළාට පස්සේ ඔවුනොන් විවාදාපන්න වුණා. නුඹ මේ ධර්මයේ දන්නේ නැහැ නුඹ මේ විනය දන්නේ නැහැ නුඹ මේ ධර්ම විනය දන්නේ නැහැ කියලා ඔවුනොවුන් කලහ කරන්ට විග්‍රහ කරන්ට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කාරණාව සැලකරලා ස්වාමීනි තථාගතයන් වහන්සේ පිරිනුවම් පා පිරිනුවම් පාවදාලාම අපේ මේ ශාසනයටත් එහෙම වෙයිද කියලා ප්‍රශ්න කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම වෙන්නේ නැහැ. ආනන්ද විනය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. නමුත් මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණොත් දෙවි මිනිසුන් සහිත ලෝකයාටම ඒකයි ප්‍රශ්නේ වෙන්නේ කියලා පැනෙව්වා. පින්වතුනි අද මේ දහම දිහා අද අපේ ශාසනය දිහා බලන්ට අද හැමතැනටම හැමතැනකම බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච බවක් පෙනෙනවා. කෙනෙක් තර්ක කරනවා අන්තරාභවයක් තියෙනවද නැද්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා කුසලයට අකුසලයට දෙකක්ද එකක්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා මනෝකයක් තියෙනවද නැද්ද කියලා. තව කෙනෙක් තර්ක කරනවා දිව්‍ය ලෝකෙ කියලා එකක් තියෙනවද? එහෙම නැත්නම් නැද්ද? මේක මනුස්ස ලෝකෙමද තියෙන්නේ කියලා තර්ක කරනවා. ඒ වගේම සමහර කෙනෙක් අපාය කියලා එකක් නැහැනේ. මේ මනුස්ස ලෝකෙමනේ තියෙන්නේ. අපාය කියලා එකක් තියෙනවද? මේ විදිහේ වාද ඇති කරගන්නවා. ඒ වගේම සාංගික දාන දෙන්න හතර නමක්ම ඉන්න ඕනේද නැද්ද? මෙන්න මේ වගේ නොයෙක් විදිහේ ප්‍රශ්න රාශියක් අද ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්න ආරම්භය වුණුන් එක එක විදිහේ මතභේද ඇති කරගන්නවා, විවාද ඇති කරගන්නවා. පින්වතුනි ඒ විතරක් නෙමෙයි හොඳට සිහි කරලා බලන්න නිවන ගැනත් ඇත්තටම අද දවසේදී බොහෝ ප්‍රශ්න තියෙනවා. සමහර කෙනෙක් කියනවා නිවන කියන්නේ පොදු මනස කියනවා. තව කෙනෙක් කියනවා නිවන කියන්නේ මේ අවකාශ ධාතුව. අවකාශ ධාතු වගේ තැනක්. අවකාශ ධාතුවේ ඇතිවෙන්න දෙයක්වත් නැහැ, නැතිවෙන්න දෙයක්වත් නැහැ. නමුත් මේ අවකාශයේ වගේ තැනක් තමයි නිවන කියන්නේ කියලා පනවන තැන් තියෙනවා. තව සමහර කෙනෙක් කියනවා මේ කිසිවක් නැති හිස් බව තමයි අහස මේ නිවන කියන්නේ කියලා. තව සමහර කෙනෙක් පවසනවා ඇති වෙන හැම දෙයකම නැති බව බැලීම තමයි නිවන කියලා කියන්නේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන බව බලන්ත කියලා පෙන්නනවා. නමුත් අපි මේ කරුණ ගැන පොඩ්ඩක් විමසලිමත් බැලුවොත් පින්වතුනි පොදු මනස නිවන කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? මනස කියන්නේ විඥානය කියන්නේ චිත්තය කියන්නේ එකම ධර්මතාවයකට. පින්වතුනි හිත නැතිනම් විඥානය නැත්තම් මනස ප්‍රත්‍යයෙන් හේතුවකින් ඇතිවෙච්ච දෙයක්. ඒ වගේම සංකත දෙයක්. එතකොට ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ඒ නිසා පොදු මනස කියන දේ නිවන වෙන්නේ නැහැ. අවකාශය දිහා බලන්ට යම්කිසි කෙනෙක් මේ හිස් වූ අවකාශයට හිත තබුවොත් අවකාශයේ අනුව ගිය සිතක් පැවැත්වුවොත් එයාට ආකාසඤ්ඤායතන කියන චේතෝ විමුක්තිය ඇති කරගන්න පුළුවන්. ඒක එහෙම හින්දා නිවන වෙන්නේ නැහැ. පින්වතුනි මේ කිසිම දෙයක් නැති හිස් බවට අපි හිත තැබුවොත් කිසිවක් නැති හිස් බව අරමුණු කළොත් නත්ති කිංචි කියන ආකින්චායතන සමාපත්තිය උපදවා ගන්න පුළුවන් මිසක ඒක නිවන වෙන්නේ නැහැ. ඊගාව කරුණ තමයි පින්වතුනි මේ ඇති වෙන හැම දෙයකම නැති බව බලන එක නැතිනම් Nirodha උපදින උපදින දෙයක Nirodha බලන එක නිවන කියලා අපි හිතනවා. පින්වතුනි ඒ ධර්මතාවය නිවන වෙන්නේත් නැහැ. ඒකට හේතුව අපි හොඳට ටිකක් සිහි කරලා මේ කරුණ ගැන නුවණින් බලමු කුමක් නිසාද කියලා පින්වතුනි ඇතිවන දෙයක නැති බව තුල නැති කියන ප්‍රත්‍යය යෙදෙනවා. ඒ නිසායි ඇතිවෙන හැම දෙයකම නැති බව බැලීම නැති බව නිවන වෙන්නේ නැහැ. ඒකද හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවයක් නිසා. මොකද මේ ලෝකයේ තියෙනවා පින්වතුනි ධර්මතාවයක් සංකත ධාතුව තුල යමක් ඇතිවීමෙන් ඇතිවෙන ධර්මතාවයකුත් තියෙනවා යමක් නැතිවීමෙන් ඇතිවෙන ධර්මතාවයකුත් තියෙනවා එතකොට ඇතිවෙච්ච දෙයක නැති බව කියන එක පින්වතුනි ඒත් සත්‍යකින් උපන්න එකක් ඔකට පෙන්නනවා නත්ති කියන ප්‍රත්‍යය යෙදিলা තමයි මේ නැති බව ඇති වෙලා තියෙන්නේ අපි ඒක සරල උපමාවකින් අරගෙන බැලුවොත් පින්වතුනි අඳුර කියන ධර්මතාවය නැතිවීමෙන් තමයි ආලෝකය කියන කාරණාව ඇති වෙලා තියෙන්නේ. එතකොට ආලෝකය කියන කාරණාව ඇති උනේ අඳුර නැතයි කියන මෙන්න මේ ප්‍රත්‍යය යෙදিলা. එතකොට අඳුර ඇති වෙනවා නම් ආලෝකය නැති වෙනවා කියන මේ ප්‍රත්‍යය යෙදිලායි අඳුර ඇති වෙලා තියෙන්නේ. එතකොට යමක් නැතිවීමෙන් ඇතිවෙන ධර්මතාවයන් තියෙනවා කියලා මෙන්න මේ නිසා අපි නුවණින් දත යුතුයි. එතකොට ඇති දෙයක නැති බව බලන්ට පින්වතුන් ඒ තරම් අමාරු කමක් නැහැ. අපි කාටත් පුළුවන් ඇති දෙයක නැති බව බලන්නට. අපි ගයක් හෝ ගහක් හෝ තිබුණොත් මේක කඩලා බිඳලා විසි කළා දැම්මොත් මේ තියෙන දේ නැහැ නැති වුණා කියලා අපි කාටවත් ඒක බලන්න බැරි නැහැ. ඇති බව නිවන නම් මේ නිවන කාටවත් එහෙනම් පහසුවෙන් ගන්න පුළුවන් තැනක් දෙයක් වෙනවා. ඒ නිසා පින්වතුනි ඇති බව තුලට සාපේක්ෂව නැති බව කියන කාරණාව හම්බ වෙනවා ඒ නැති බව නිවන වෙන්නේ නෑ ඒක કોઈ කාටත් කාටත් පහසුවෙන් දකින්න පුළුවන් හම්බ වෙන දෙයක් එතකොට මෙන්න මේ වගේ අපිට මේ නිවන ගැන නොඑක් අදහස් නොඑක් මති මතාන්තර පවතිනියයි පින්වතුනි නිවන් දකින්න මාර්ගයේදී නොඑක් විදිය ධර්මයේ සම්මර්ෂණය කිරීමේ දෝෂයක් නැහැ නොඑක් කෙනා නොඑක් නොඑක් විදිහට ධර්මයේ සම්මර්ෂණය කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ වගේ නිවන ගැන විමුක්තිය ගැන අපේ නානත්වයක් තියෙනවා නම් මෙන්න මෙතන තමයි පින්වතුනි මේ ශාසනයේ අපිට ඒකත්වයකට එන්න බැරි වෙච්ච සමග ප්‍රතිපදාවක් නැති වෙන්න හේතුව. පින්වතුනි ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වුනේ? පින්වතුනි මේ ශාසනය මෙහෙම වෙන්නේ මේ ශාසනයේ මනාව නොදන්නකම නිසායි. මේ ශාසනයේ මනාව නොදකින්න කම නිසායි. එහෙනම් කොහොමද අපි මේ ශාසනය ගැන යම් පමණකෝ දැනුමක් දැකීමක් ඇති කරගන්නේ? අපිට හැකි පමණකින් මම අද මේ ශාසනය පිළිබඳව නිර්වාණය කියන ධර්මතාවය පිළිබඳ යම් කිසි මට්ටමක හෝ යම් ප්‍රමාණයකින් හෝ විවරණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පින්වතුනි අපි ඉහත මාත්‍රිකා කළ සූත්‍ර පාඨය සිහි කරලා බලමු. මම අද මේ සූත්‍ර පාඨය තෝරගත්තේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යතහ භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි මේ මෙසේ මේ වස්තු තුන 12 ආකාරයට ඇත්ත ඇති සැටිය දැකීමෙන් මේ ඥාන දර්ශනය පිරිසිදු වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්තුනි මොකද්ද මේ වස්තු තුන කියලා කිව්වේ? ඒකට පෙන්නනවා සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. එතකොට අපි මෙන්න මේ ධර්මතාවයයි නුවණින් දැනගන්නට නුවණින් දැකගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? තියෙන කරුණ. එතකොට සත්‍ය ඥානය අනුව ධර්මතා හතරක් යෙදিলা තියෙනවා මේ දුකයි කියලා දැනගන්නට දැකගන්නට ඕනේ මේ දුක ඇති වෙන ධර්මතාවයයි කියලා දැනගන්නට දැකගන්නට ඕනේ ඒ වගේම මේ දුක නැති කරන මේ දුක නැතිවීමයි දුකේ නැතිවීමයි කියලා දුකේ නැතිවීම දැනගන්නටත් ඕනේ මේ දුක නැති කරගන්න නැති කරන්ට යන මාර්ගයයි කියලා මාර්ගය ගැන දැනගන්නත් ඕනේ ඇත්ත ඇති හැටි මේ ධර්මතාව ටික දැනගත්ත පමණකින් කියන සත්‍ය ඥානය කියලා. පින්වතුනි අපි තුලටත් සත්‍ය ඥානෙ උපදින විදිහට ඇත්ත ඇති හැටි දකින්න නුවණ උපදින විදිහට නිවන කියන ධර්මතාවය අපිටත් මනාව අවබෝධ වෙන විදිහට අපි මේ ධර්මය ටිකක් සම්මර්ෂණය කරලා බලමු කෘත්‍ය ඥානය කෘත ඥානය කියන ධර්මතාවයෙන් විස්තර කරන්ට පෙර සත්‍ය ඥානය මොකද්ද කියලා මනාව අපි තේරුම් කරගත යුතුයි. කුමක් නිසාද සත්‍ය ඥානය ලබාගත් කෙනාට කෘත්‍ය ඥානය කරන්නට යමක් හම්බ වෙනවා මිසක යමක් කිරීමෙන් ඇත්ත දකින්නවා නෙමෙයි ඇත්ත දැනගන්නවා නෙමෙයි ඉස්තර වෙලා ඇත්ත දැනගෙන ඉවර වෙලා ඊට අනුව කටයුතු කරන්නට ඕනේ මිසක අපි තව පැත්තකින් කතා කළොත් නිවන දැනගෙන ඊට යන මාර්ගයේ වඩන්නට උහුනේ මිසක මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නිවන දැනගන්නවා නෙමෙයි. අපිට මේ ධර්මයේ පරිශ්‍රණය කළාම මේ බව මනාව තේරුම් යයි. අපි එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කොහොමද මේ සත්‍ය ඥානය දැනගන්නේ දැකගන්නේ මේක තමාගේ ජීවිතය තුළින් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි දුකත් දුකේ ඇතිවීමත් දුකේ නැතිවීමත් දුක නැති කරන මාර්ගයත් මේ බඹයක් පමණ සිරුර තුලින් පනවා වදාරමේ කියලා. එහෙනම් දැන් අපි මේ දුක දුකේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ගයත් අපි අපේ ජීවිතය තුලින් දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා අපි ඉස්සෙල්ලාම සම්මර්ෂණය කරලා බලමු සත්‍ය ඥානේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා දේශනා කළා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. පින්වතුනි ඉපදීමද දුකයි. ලැබවීමද දුකයි. මහලු බවද දුකයි මරණයද දුකයි අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම හිතන බලාපොරොත්තුන කැමති දේ නොලැබීම ශෝක කිරීම හැඬීම වැළපීම කායික මානසික මේ වගේ දුක් ඒ වගේම කෙටියෙන් කියන මේ ස්කන්ධ පරිහරණයම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න වදාලා අපි කොහොමද වචනයට නැතුව අපේ ජීවිතයෙන් අපි මේ දුක දකින්නේ. මේ දුක අපේ ජීවිතයෙන් දැක්කොත් තමයි පින්වතුනි දුකේ කලකිරෙන්නේ. දුකේ කලකිරුණු දුකේ නොයැලෙනවා දුකේ නොයැලුණු දුකේ මිදෙනවා මිසක පින්වතුනි දුක නොදන්න කෙනාට දුකින් මිදීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද මේ ගැන නුවණින් බලන්නේ? පින්වත්නි මේකට හොඳ සූත්‍රයක් පෙන්වනවා සංයුත්ත නිකායේ ආදිත්ත කියන සූත්‍රයේදී. මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඇස ඇවිල ගන්නා ලදී රූපය ඇවිල ගන්නා ලදී චක්කු විඥානය ඇවිල ගන්නා ලදී කුමකින් ඇවිල ගන්නා ලදීද ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් ශෝකයෙන් මරණයෙන් පරිදේවයෙන් මේ වගේ නොයෙක් දුක් දුම්නස් වලින් මේ ඇස ඇවිල ගන්න ලද්ද කියලා පෙන්වනවා අපි හොඳට බලමු පින්වතුනි මෙන්න මේ කාරණා හොඳට සිහි කළා හොඳ නුවණින් බලන්න පින්වතුනි මේ ඇහි ඉපදීමම අපිට දුක නෙමෙයිද? ඇහැ උපන්නට පස්සේ මේ ඇහි දිරණ බවක් තියෙනවා නම් ඇස් නොපෙනී යන බවක් තියෙනවා නම් පින්වතුනි මේක ජරාව නෙමෙයිද? මේ ඇහි නොඑක් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් පින්වතුනි මේක ව්‍යාධිය නෙමෙයිද? මේ ඇහි නැතිගෙන බවක් තියෙනවා නම් මේ ඇහි නැතිවීම නෙමෙයිද? පින්වතුනි මේ ඇහැ නිසා අප්‍රිය අමනාප ධර්මයන් ගැටීමෙන් එන දුක අපිට එන්නේ නැද්ද? පින්වතුනි හොඳට සිහි කරලා බලන්න මේ ඇස නිසා ප්‍රියමනාප රූප නොලැබීමෙන් එන දුක එන්නේ නැද්ද? මේ ඇස නිසා ශෝක කරන්නට, වැළපෙන්නට කරුණ අපිට උපදින්නේ නැද්ද? පින්වතුනි කෙටියෙන් කියනවනම් මේ ඇහි පරිහරණය මුදුක නැද්ද? එහෙනම් අපිට හොඳට නුවණට පෙනෙන්නට ඕනේ ඇහැ කියන එක ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් ප්‍රත්‍යයෙන් උපදින එකක් ආහාර ප්‍රත්‍යයෙන් උපදින්නේ. ඒ වගේම ඇහැ කියන්නේ ජරාව ස්වභාව කොට ඇති දෙයක්, දිරණ එකක්. ඇහැ කියන්නේ රෝගයේ ස්වභාව කොට ඇති, ව්‍යාධියේ ස්වභාව කොට ඇති දෙයක්, ලෙඩ වෙන ධර්මතාවයක්. ඇහැ කියන්නේ නැසෙන බිඳෙන ධර්මතාවයක්, මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවයක්. ඇස කියන්නේ අප්‍රියං හා එක්වීමේ දුක් දුක ලබා දෙන ධර්මතාවයක්. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ලබා දෙන ධර්මතාවයක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය ලබා දෙන ධර්මතාවයක් පින්වතුනි මේ ඇහැ කියන්නේ. ඒ වගේම හොඳට සිහි කරලා බලන්න පින්වතුනි මේ කන කියන එක. කන කියන එක ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ආහාර ප්‍රත්‍යයෙන් උපන්නේ. මේ කනේ ඉපදීම පින්වතුනි අපිට දුකේ ඉපදීමයි. මේ කන උපන්නට පස්සේ පින්වතුනි මේ කනේ දිරණ බවක් වෙනවා නම් මේක අපිට දුක නෙමෙයිද? කන් නැසෙන බවක් තියෙනවා නම්, කනේ දිරණ බවක් තියෙනවා නම් මේක අපිට දුක නෙමෙයිද? එහෙනම් මේ කනේ නොයෙක් ලෙඩ රෝග හැදෙන බවක් තියෙනවා නම් මේක ව්‍යාධිය නෙමෙයිද? එහෙනම් මේ කන නැසෙන බවක් තියෙනවා නම්, නැති වෙන බවක් තියෙනවා නම් මේක මරණය නෙමෙයිද? නැතිවීම නෙමෙයිද? එහෙනම් මේ කන නිසා අප්‍රිය අමනාප ස්පර්ශ හෝ ප්‍රියමනාප ස්පර්ශ නැති බව අපිට ලැබෙන්නේ නැද්ද? එහෙමනම් මේ කන නිසා ශෝක පරිදේව දුක් දුම්නස් අපිට හම්බ වෙන්නේ නැද්ද? පින්වතුනි එහෙනම් කන කියලා කියන්නේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ස්වභාව කොට ඇති ධර්මතාවයක් කියලා අපිට නුවණට එනවා. ඒ වගේම පින්වතුනි හොඳට සිහි කරලා බලන්න මේ නාසය දිව ශරීරය කියන මේ ධර්මතා ටික මේ ධර්මතාවයන්ගේ ඉපදීමත් ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මතාවයක්. පුරාණ කර්මපත්තෙන් ඒ වගේම වර්තමාන ආහාරය නිසායි මේ ධර්මතා ටික උපදින්නේ. පින්වත්නි මේ නාසය දිව ශරීරය කියන මේ ධර්මතාවයන්ගේ දිරන බවක් වෙනවා නම් ඒ වගේම ලෙඩ වෙන බවක් බිඳෙන නැති වෙන නැසෙන බවක් වෙනවනම් ඒ වගේම මේ ධර්මයන් නිසා අප්‍රියමනාප ස්පර්ශයන් ලැබෙන බවක් තියෙනවනම් ප්‍රියමනාප ස්පර්ශ නොලැබෙන බවක් තියෙනවනම් ඒ වගේම මේ ධර්මයන් නිසා මේ ආයතනයන් නිසා ශෝක කරන්නට හඬන්නට වැළපෙන්නට වෙනවනම් පින්වතුනි මෙන්න මේ ටිකට කියනවා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ පරිදේව වූ ධර්මතාවයන් කියලා. මෙන්න මේකයි පින්වතුනි දුක කිව්වේ. එහෙනම් දැන් පුද්ගලයෙක් නෙමෙයි අපිට පේනවා මෙන්න මේ ටික දුක කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශය කියපේක හැම නැති එළදෙනක් වගේ දකින්න කිව්වා. හැම නැති එළදෙනක් ජලයට බැස්සොත් ජලයේ ඉන්න සත්තු කොටනවා. ගහකට හේතුනොත් ගහේ ඉන්න සත්තු කොටනවා. බිම නිදාගත්තොත් බිම ඉන්න සත්තු කනවා. එතකොට අහස ඇසුරු කරගෙන සිටියොත් අහසේ සිටින කපුටු ගිජුලිහිණිය වගේ සත්තු කොටනවා. එතකොට මේ සතා යම් යම් තැනකට හේතු වුණොත් ඒ ඒ හැමතැනින්ම දුක එන්නේ. ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක් ආයතන ටික උපන්නොත් උපන්න හැම තැනම දුක පවතිනවා. යම් යම් තැනක ස්පර්ශ වුණොත් ඒ ඒ හැම තැනකම දුක එනවා. හරියට රහම නැති ලදෙනක් වගේ කියලා. හොඳට සිහි කරලා බලන්න පින්වතුනි මෙන්න මේ දේ පුළුවන් ද කියලා පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? යම් කිසි පෙරලෙන බෝලයක් හරි පෙරලෙන වාහනයක් ඇතුලේ අපිට නොපෙරළී ඉන්න පුළුවන්ද? එහෙම පුළුවන් වෙන්නේ නැහැ. පෙරලෙන දෙයක් ඇතුලේ ඉන්න කෙනා નિરાයාසයෙන්ම පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. පින්වතුනි මේ දුක නම් අපේ ජීවිතය මේ පෙන්නපු ජරා මරණ ස්වභාවය නම් අපි මම කියන තැන මේ ආයතනයන්ගේ ඉදීමක් වෙලා නම් පින්වතුනි දැන් දුක නැතු වෙන්න පුළුවන් කමක් නැහැ. පෙරලෙන දේ ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ වගේ. පින්වතුනි දුක කියන එක උපන්නට පස්සේ දැන් දුක් නොවේ ඉන්න පුළුවන් කමක් නැහැ. හොඳට බලන්න පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ දුකයි කියලා පනවලා තියෙන්නේ මොකටද මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම දුකයි කියලා පෙන්වලා තියෙනවා මේ ලෝකේ පැවැත්ම දුකයි කියලා පෙන්වලා තියෙනවා මේ ඇතිගෙන හැම දෙයක්ම පැවැත්ම දුකයි කියලා පෙන්වලා තියෙනවා. කෙටියෙන් කියනවා ජරා මරණයන්ගේ පැවැත්ම දුකයි කියලා පෙන්වලා තියෙනවා. මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආයතන හයේ ඇතිවීමට ආයතන හයේ පැවැත්මට නැවත නැවත දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. පින්වතුනි අපේ පොඩි උපමාවක් අරගෙන බලමු. ලොකු ගිනි ගොඩක් තියෙනවා මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නෙක් යනවා දෙන්නේ ගියාම දැන් එක්කෙනෙක් ගිනි ගොඩ ඇතුලේ මේ පැත්තට මේ පැත්තට පැන පැන උත්සාහවත් වෙනවා නොපිච්චේ ඉන්න. කෙනෙක් කිසිම උත්සාහයක් නැතුව ඔහේ ඉන්නවා. දැන් හොඳට බලන්න පින්වතුනි මේ දිහා ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් ගිනි ගොඩ ඇතුළේ නම් වාසය කරන්නේ දැන් නොපිච්චින්ද උත්සාහවත් වුණත් උත්සාහවත් නොවුණත් පින්වතුන් දෙන්නම එක සමානව පිච්චෙනවා නේද නොපිච්චින්න පුළුවන් කමක් නෑ නේද? ඒ වගේ පින්වත්තුනි මේ දුක මම වෙලා නම් මේ දුක මගේ වෙලා නම් මේ දුක මගේ ආත්මය වෙලා නම් පින්වත්තුනි මේ දුකේ අපි බැසගෙන නම් ඉන්නේ දුක උපද්දවගෙන නම් ඉන්නේ. දැන් මේ දුකෙන් අපි මිදෙන්නට උත්සාහවත් වුණත් දුක් විඳිනවා උත්සාහවත් නොවුණත් දුක් විඳිනවා. අපි ඒක ටිකක් සම්මර්ෂණය කරලා නුවණින් බලමු මෙන්න මෙහෙම පින්වතුනි අපිට හොඳට මේ ලෝකෙ දිහා බැලුවහම පේනවා කිසිම විදිහක දුකක් නැතුව ඉන්නට ඕනේ කියලා දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් හොයලා යාන වාහන හදාගෙන බොහෝ සැපසේ දුක නැතුව ඉන්නට උත්සාහවත් වෙන ලෝකයක් පුද්ගලයෝ අපිට හම්බ වෙනවා. එතකොට තව අපිට පේනවා අපි කාලකන්ණී කියලා හිතන ජීවිතය සාර්ථක කරගන්න කිසි උත්සාහයක් නැති කුසීත පුද්ගලයොත් අපිට පේනවා දුක නැතුව ඉන්න කියලා කිසිම උත්සාහයක් නැති අයත් අපිට පේනවා දැන් හොඳට බලන්න මෙතනදී ඒ නොයෙක් විදිහේ දේපොළ වස්තුව හරක බාන ඉඩකඩ මිල මුදල් හොයලා දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙච්ච කෙනා පින්තුනේ ලෙඩ වෙන්නේ නැද්ද මහලු වෙන්නේ නැද්ද මරණයටපත් වෙන්නේ නැද්ද? එයාට අප්‍රියං හා එක්වීමේ දුක එන්නේ නැද්ද? ප්‍රියංගෙන් වෙන්වීමේ දුක එන්නේ නැද්ද? හිතෙන් දේ නොලැබීමේ දුක එන්නේ නැද්ද? මේ කායික මානසික අපහසුකම දුක එන්නේ නැද්ද? එනවා. එහෙනම් දැන් දුක නැතුව ඉඳ කිසි උත්සාහයක් නැති අපි කුසීතයි කියු පුද්ගලයා දිහා බලන්ත මේ පුද්ගලයාත් ඉපදීමේ දුක ලැබීමේ දුක මහලු භවයේ දුක මරණ දුක අප්‍රියං ආයකීමේ දුක විඳිනවා. මෙතනදී මේ දෙන්නම එක විදිහටම දුක් විඳලා පින්වතුනි මේ ලෝකයේ මොනතරම් සැපයි කියන ධර්මතාවයක් තිබුණත් පළක් තියනවාද මේ ටික නේද දුක මේ දුක හිමමනේ අපේ ජීවිතවල එහෙනම් මේ අපේ උත්සාහය හිස් එකක් නෙමෙයිද උනෝකටයි මම කිව්වේ ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් දැන් ගිනි ගොඩ තුල නම් යම් කෙනෙක් ඉන්නේ එයා නොපෙච්චින්න උත්සාහවත් වුණත් නැතත් දෙන්නම පිච්චෙනවා එහෙනම් ඒ වගේ තමයි මෙන්න මේ දුක කියපු එක ඉපදිලා නම් දුක උපද්දවගෙන නම් අපි ඉන්නේ පින්වතුනි දැන් අපි දුකෙන් මිදෙන්නට උත්සාහවත් වුණත් දුක නැතත් දුක අපි මතක තබා ගන්නට ඕනේ දුක කියන කාරණාව උපන්නොත් පින්වතුනි දුකේ ඇති බවත් දුක නැති බවත් දුක කියන කාරණාව ඒ වගේ මෙන්න මේ කරුණත් හොඳට සිහි කරගන්නට මේ පින්වතුන් දැකලා ඇති පින්වතුනි පළඟැටියෝ මේ පළඟැටිය පහන් දැල්ලට ගොඩාක් කැමති ගොඩාක් ආසයි මේ ආස කරන දේ ලබා ගන්නවා කියලා කියන පහන් දැල්ලට පයින්නවා පයින්නකොට පිච්චෙනවා දුක එනවා නා ආපහු පණ තිබුණොත් ආයෙත් මේ පහන් දැල්ලට පයින්නවා හොඳට බලන්න පහන් දැල්ලට පණින මේ පළඟැටිය දුකට කැමතිද කියලා පළඟැටිය දුකට කැමති නැහැ පළඟැටිය කැමති පහන් දැල්ලට නමුත් පහන් දැල්ල දුකයි කියන නුවණ යාට නැහැ ඒ හින්දා Taman කැමති දේ පහන් දැල්ල පහන් දැල්ලට පයින්නවා. නමුත් එයා නොදන්නවා වුණාට යථාර්ථයක් තියෙනවා. ගින්න කියන එක පවිතුයි පවිති ස්පර්ශයක් තියෙන ඒක දුක කියන ධර්මතාවය මෙයාට නුවණ නැති වුණාට මේ අනුවන කම නිසා මෙයා අනුවන කමෙන් දුක් විඳිනවා මේ ගින්නට දැවිලා පිච්චෙනවා දුක එනවා. නමුත් මෙයා දුකට කැමති නැති බවයි ඇත්ත. සැපටයි කැමති. කිංවතුන් ඒ වගේ හොඳට අපි දිහා ඇසී කළ බලන්න. අපි කවුරුවත් දුකට කැමති නැහැ. නමුත් අපි කැමති ඇහැට, අපි කැමති කනට, අපි කැමති දිවට, නාසයට, ශරීරයට, සිතට. නමුත් අපි දන්නේ ඇහැ කියන්නේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාස වූ ධර්මතාවයක් කියලා. මේක දුක කියලා අපි දන්නේ අපි කැමති වුණේ ඇහැට. නමුත් අපි ඇහි ධර්මතාවය ඇහි යථාර්ථයේ දුක අපි කැමති දේ ලබා ගත්තා කියලා කියන්නේ අන්තිමට අපි දුකයි ලබාගෙන තියෙන්නේ. පළඟැටියා වගේ අපි දන්නේ අපි මේ තණ්හා කළ තියෙන දුකට කියලා. අපි මේ අපිට දුක්ඛේ අඥානං කියලා කිව්වේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කවුරුවත් දුකට කැමති නැහැ. නමුත් හැමෝම කැමති යහකන දිවනාසයේ ශරීරයේ මනස කියන මේ ටිකට කවුරුත් කැමති. මේක මගේ කියලා අල්ලගන්නවා. නමුත් මේක දුක කියලා දකින්ද ලෝකේ සමත් වෙලා නැහැ. එහෙනම් පින්වත්නි හොඳට නුවණින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක දුක් දුක සත්‍ය ඥානයක් කියලා පෙන්වනවා නම් මහන්නේ මේ දුක කියන්නේ ඇත්තක් කියලා පෙන්වනවා නම් පින්වත්නි මෙන්න මෙතනට අපේ නුවණ යොමු වෙන්නට ඕනේ එදාටයි මෙයා ඇහි කලකිරෙන බවක් දිවේ නාසයේ ශරීරයේ කලකිරෙන බවක් වෙනවා නම් වෙන්නේ ඔය ටික නොදැන ඇහැ මම මගේ කියන තැනක ඉඳගෙන අපි මොන දහමක යෙදුනත් පින්වතුනි අර්ථයක් නම් අපිට ලැබෙන්නේ නැති වෙයි ඊට පස්සේ පින්වතුනි දැන් අපි නුවණින් සිහි කරලා බලමු ඊට පස්සේ එහෙනම් සත්‍ය ඥානයේ දුක්ඛ සමුදය සත්‍ය කියලා කිව්වේ මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ දුක්ඛ ආර්ය සත්‍ය. මෙන්න මේක තමයි දුක කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක ඇතිවීමට හේතුව බුදුරජාණන් වහන්සේ දැක්කා. පින්වතුනි පෙර ජීවිතයේ තිබුණු තණ්හාව නිසායි අද මේ වගේ දුක් වූ මේ ආයතන ටික ලැබුණේ. මේ අද පවතින තණ්හාව නිසායි අද පවතින මේ තණ්හාව නිසායි මතුවට මේ දුක් වූ ආයතනයන්ගේ පහළවීමක් වෙන්නේ. මතු අද තණ්හාව තිබුණොත් ඉන්නතුනි මේ දුක් වූ ස්පර්ශ ආයතන හයේම ඉදීම නැවත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. තණ්හාව තිබුණොත් නැවත ඉපදීමක් වෙනවා. මොකේ ඉපදීමක්ද? ඇහි ඉපදීම, කනේ, දිවේ, නාසයේ, ශරීරයේ සිතේ ඉපදීමක් වෙනවා. උපන්නොත් තුනේ නත්ති ජාත සමරණං. උපන්න කෙනාට නොමරෙයින් දීමක් නැහැ. උපන්නොත් උපන්න නැහැ ලෙඩ වෙනවා, දිරනවා, ලෙඩ වෙනවා, මැරෙන ශෝක පරිදේව දුක් දෝමනස් කියන ධර්මතාවයන්ගෙන් යුක්තයි. ආපෞ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උරුම වෙනවා. එහෙනම් අපි දත යුතුයි පෙර තණ්හාව නිසායි අද මේ දුක ඇති උනේ අද මේ තණ්හාව තිබුණොත් මේ තණ්හාව ඇති වුණොත් තණ්හාව ඇති වෙන විදිහට වාසය කළොත් මේ දුක් වූ ස්පර්ශ ආයතන හයේ හයේ මතු ඇතිවීමක් වෙනවා මතු පහළවීමක් වෙනවා පින්වතුනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම කියලා කියන්නේ මේ ලෝකයේ ඇතිවීම ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ලෝකයේ ඉපදීම පින්තුනේ ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ සියල්ල ඉපදීම. ස්පර්ශ ආයතන හයේ ඉපදීම කියලා කියන්නේ ජරා මරණයන්ගේ ඉපදීම. එහෙනම් මෙන්න මේ දුක ඇති වෙන හේතුව හැටියට පෙන්වන බුදුරජාණන් වහන්සේ තණ්හාව කියලා පෙන්වනවා. මෙන්න මේක දුක්ඛ සමුදයාරයේ සත්‍යය. දුක්ඛ නිරෝධාරය සත්‍ය මෙන්න මෙතන තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන තැන පින්වතුනි හොඳට සිහි කරලා බලන්නට හොඳට සිහිය නුවණ අවධානය යොමු කරන්නට ඕන තැනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණේ දුක්ඛ නිරෝධය මොකක්ද කියලා ඒ තණ්හාව අතීත තණ්හාව නිසායි අද මේ දුක ඇති වුනේ. ඒ තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම් අත්හර දැමීමක් තියෙනවා නම් ගෙවා දැමීමක් තියෙනවා නම් මුක්ති නිදීමක් තියෙනවා නම් අනාලය ආලය නොකිරීමක් තියෙනවා නම් මෙන්න මේක තමයි ඒ නිවන කියලා තනියෙ. කුමක් නිසාද? හොඳට මෙන්න මෙතනින් බලන්න. මේ තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ පින්වතුනි? మతు දුක්ඛ ආයතනයන්ගේ ඉදීම ඇති වෙනවා. මේ ලෝකේ ඉදීම නැති වෙනවා. මේ සියල්ල ඉදීම නැති වෙනවා. ජරා මරණයන්ගේ ඉදීම නැති වෙනවා. පින්වතුනි නිවන කියලා කිව්වේ මේ සලායතන සලායතන නිරෝධයට නම. ස්පර්ශ ආයතන හයේ නිරෝධයට නම. ස්පර්ශ ආයතන හයේ නූපද්මට නමක්. ජරා මරණයන්ගේ නූබද්මට නමක්. හේතුන්ගෙන් හටගන්න හැම දෙයකම හට නොගන්න බවට නමක්. මෙන්න මෙතන හොඳට බලන්ට මම මුලින් මතක් කළා වගේ පින්වතුනි ඇති වෙන දෙයක නැති වෙන ධර්මතාවයකුත් තියෙනවා ඇති වෙන බව නැති වෙන ධර්මතාවයකුත් තියෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා දැන් මේ ලෝකය ඇති වෙන ධර්මතාවය නැති කරන එකට කියනවා මොකද්ද නිවන කියලා තණ්හාව නිසා නම් මේ දුක් වූ ආයතන ඇති වෙන්නේ පින්වතුනි අද මේ තණ්හාවගේ නැති කිරීමෙන් දුක නූපදින තත්ත්වයටපත් වෙනවා. මම උපමාවක් කිව්වොත් ගයක් හදන්නේ හදන්ද වැලි ගඩොල් සිමෙන්ති අපිට ඕනේ නම් පින්වතුනි යම් වෙලාවක වැලි ගඩොල් සිමෙන්ති නැති වුණොත් මොකද වෙන්නේ? ගයක් නූපදින ස්වභාවයටපත් උන්නේ නැද්ද? ගේ නැති වුණා නෙමෙයි ගේ හදන්න තියෙන හේතුව නැති වෙනකොට ගේ කියන එක නූපන්න වෙනවා. හැම දෙයකම ස්වභාවය මෙහෙමයි ඇති වෙච්ච දෙයක නැති වෙන එකට වඩා මේක ගොඩක් වෙනස්. ගඩොල් වැලි සිමෙන්ති මේ කාරණා ටික ගයක් හදන්න හේතු වෙනවා නම් මේ ගයක් හදන්න හේතු වෙන හේතු ටික කලම නැති වුණොත් හේතුව නැති වෙනකොට ඵලය නූපන්න කියන தത്വයට යනවා. උපන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි මේ ඇහැ කියන ඵලය ඇති උනේ තණ්හාව නැමැති හේතුවෙන් නම් මේ ලෝකයේ කියන එක ඇති උනේ තණ්හාව නැමැති හේතුවෙන් නම් එහෙම නැතිනම් ජරා මරණ ඇති උනේ මේ තණ්හාව නිසා නම් කෙටියෙන් කියනවා නම් මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමෙන් සියල්ල ඇති වුණා එහෙනම් මේ සියල්ල ඇතිවීම උනේ තණ්හාව නිසා නම් පින්වතුනි මේ තණ්හාව නැමැති හේතුව නැතිකොලොත් මේ දුකට මොකද වෙන්නේ දුක නූපදින ස්වභාවයට යනවා ජරා මරණ ජරා මරණ නූපදින ස්වභාවයට යනවා. ලෝකේ නූපදින ස්වභාවයට ගියා පින්වතුනි මේ ලෝක නිරෝධයට කියන්ට වෙනවා නිවන කියලා. පින්වතුනි මෙන්න මේ වගේ කෙනෙක් අද තණ්හාව නැති කරලා සීනා જાති මේ දුක් වූ ආයතනයේ ඉපදීම නැති කළොත් මෙන්න මෙතෙන්ට කියන්න වෙනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. දැන් තණ්හාව නැති කරලා ඉපදීම නැති කළා. ඊට පස්සේ නමුත් මේ දුක් වූ ආයතන පෙර තණ්හාව නිසා හැදුණු මේ ස්පර්ශ මේ දැන් ස්කන්ධ මාත්‍රයක් වෙනවා නම් පින්වතුනි දිවි අතීතක් මේ ටික තිබිලා මේ ටිකත් ගෙවිලා ශේෂ වෙලා යනවා එතකොට මෙන්න මේ ටිකට කියනවා අනුපදිශේෂ පරිණිරවාණය ස්කන්ධ පරිණිරවාණය කියලා මෙතනදී හොඳට අපි බලන්නට ඕනේ අපි ගොඩාක් දෙනෙක් ඉන්නේ තණ්හාවගේ නැති බව නිරෝධයයි කියලා මේක වැරදි පින්වතුනි. ඒකට හේතුව අපි ගොඩක් දෙනෙක් දකින්නේ රාගක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියලා. රාගක්ෂය වෙන බව, දේසක්ෂය මොහ වෙන බව, මෝහය ක්ෂය වෙන බව නිවනයි කියලා අපි හිතන්නේ. නමුත් රාග දේශ මොහ දුරු වීම නිවනන නිවන හේතු ප්‍රත්‍ය වෙනවා. මොකද්ද මේ රාග දේශ මොහ නැතයි කියන ප්‍රත්‍යයෙන් ඉපදුලා නිවන නැති ප්‍රත්‍ය කියනවා මෙතන. නමුත් පින්වතුනි රාග දේශ මොහ නැතිවීම නිවනයි කිව්වේ වෙන මොකුත් හින්දා නෙමෙයි. රාග දේශ මොහ නැති වෙනකොට දුක නූපදින ස්වභාවයට යනවා. දුක ඉපදිච්ච එකක් නැති වෙනවා හැම නෙමෙයි. ඉපදෙන්න තියෙන හේතුවම නැති වෙලා ඇති වෙන්න තියෙන හේතුවම නැති බවට ගියා. එහෙනම් පින්වතුනි මතු ආපහු විරක්ත චිත්තායතිකේ බවස්මින් නැවත භවයකට නොඇලුම සිටින් යුක්තව නිවෙන්ට පුළුවන් පහනක් වගේ කුමක් නිසාද කලම මේ දුක් වූ ආයතනයන් උපදින්න තියෙන හේතුව නැති කිරීම නිසා නැවත මේ දුක් වූ ආයතනය උපදින්නෙත් නැහැ. ජීවත් වෙද්දිම මේ දුකේ ඉපදීම නැති කරන්න පුළුවන් මේකට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. ස්කන්ධයේ ඉතිරිය සහිතව නිවන් දැක්කා කියලා. මෙතන ඉඳලා මෙයාට මේ සලායතන නිරෝධයේ විтин විට අරමුණු කරන්න පුළුවන් ස්පර්ශ ආයතනයේම ආයතන හයේම ස්පර්ශ ආයතන හයේම නිරෝධයේ අරමුණු කරන්නටත් පුළුවන්. ඒ වගේම අන්තිම මොහොතේදී මේ ඉතුරු ස්කන්ධ ටික ශේෂ වෙනවා මේකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. මෙන්න මේ දුකේ නිරෝධයට පණවන්න පුළුවන් පින්වතුනි නිවන කියලා. එහෙමනම් මෙන්න මේ හොඳට අපි දැනගන්නට ඕනේ දුක කියලා කියේ මොකද්ද මේ ඇහැ කන දිවනාසය ශරීරය මෙන්න මේ දුක් වූ ආයතන ටිකයි ජරා මරණයි මේ ටික දුක දුකට හේතුව පින්වතුනි පෙර තණ්හාව නිසායි අද මේ දුක ඇති වුනේ අද තණ්හාව තිබුණොත් මතුවටත් මේ දුකේ නැවත නැවත පැවැත්මක් වෙනවා එහෙනම් දුක නිරෝධය කියලා කිව්වේ මොකද්ද අද තණ්හාව නැතිකොලොත් මේ දුක් වූ ආයතනය මතු නූපදින ස්වභාවයටපත් කරන්ද පුළුවන් බවට යනවා මතු දුක නූපදින ස්වභාවයටපත් වෙනවා මෙන්න මේ ස්වභාවයට කියනවා මොකද්ද සෝපදිසෙස නිබ්බාන කියලා ඒ වගේම මේ ජීවිත සංතතිය අතහැරන දවසේදී ඒ ඉතුරු ස්කන්ධ ටිකක් නැති වෙනවා ස්කන්ධ නිසා එන දුකක් නැති වෙනවා මේ නිසා මේකට කියන අනුපදිශේෂ නිර්වාණය කියලා එහෙනම් නිවන කියලා කිව්වේ මොකද්ද දුක්ඛ නිරෝධය නිවනයි සලා කෙටින් තේරුම් කරගන්නත සලායතන නිරෝධය නිවනයි කියන එක බොහොම වටිනා ඒ වගේම බොහොම ගැඹුරු දහම් කොටස් රාශියක් තියෙනවා මේ සියල්ලම මට මේ අවස්ථාවේදී පෙන්වන්නට තරම් කාල වේලාවක් නෙවෙයි. එතකොට පින්වතුනි දැන් ඊට පස්සේ සත්‍ය ඥානය කියලා හම්බුණා. ඒ තණ්හාවගේ නැතිවීමෙන් දුක නූපදින ස්වභාවයට පත් කරන බවක් තියෙනවා නම් මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධය කියලා දැක්කා. මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධාරය සත්‍යය කියලා ඇත්ත දැක්ක පෙන්වුවා. ඊට පස්සේ දැක්කා මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි කියලා යම් නුවණක් තියෙනවා නම් කෙනෙකුට මෙන්න මේක නිවැරදි දැකීමක් සම්මා දිට්ඨි කියලා දැක්කා මෙන්න මේ නුවණ මුල් වෙලා ඉතුරු සිතින් කින් කිරින් යෙදෙනවා නම් මෙන්න මේ ධර්මතාවය තමයි නිවනට තියෙන මඟ කියලා පැනෙව්වා මේකට පෙන්වුවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා. ඔන්න පින්වතුනි සත්‍ය ඥානය දැන් ලැබුණා. උන්න දැන් ඇත්ත ඇති හැටි මෙයා දැනගත්තා. දැන් නිවන කියන්නේ මොකද්ද කියලා දැක්කා. එතකොට සසර කියන්නේ ජරා මරණ කියන්නේ මොකද්ද කියලා දැක්කා. ඒ ජරා මරණ දුක ඇති උනේ කොහොමද කියලා දැක්කා. නැවත නැවත ඇති වෙන හැටි දැක්කා. ඒ ජරා මරණ දුක නැති වෙන්නට නම් ඒ ජරා මරණ දුක මතු නූපදින්නට නම් නැති වෙන්නට නෙමෙයි නැති වෙන්න තිබුණු දෙයක් වෙන්නට ඕනේ. මතු දුක නූපදින්නට නම් මේ තණ්හාව නැති වෙන්නට ඕනේ කියලා දැක්කා. තණ්හාවගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙන හැටි දැක්කා. එහෙනම් දුක පිළිසිඳ දැකලා තණ්හාව නැති කරලා මේ දුක්ඛ නිරෝධය සාත් කළ යුතුයි කියන නුවණක් වෙයි නම් මෙන්න මේ කාරණාවම මේ ධර්මතාවය ලබන්ට හේතු භූත වෙන බවත් නුවණින් දැක්කා මෙන්න මේ කරුණු හතර දැක්කා සත්‍ය ඥානය කියලා. ඔන්න දැන් යාට ඊට පස්සේ හම්බුණා කෘත්‍ය ඥානය කියන එක දැන් කරන්ට යමක් හම්බුණා මොකද්ද දුක හේනම් පිරිසිඳ දත යුතුයි සමුදය ප්‍රහාණය කළ යුතුයි නිරෝධය සාත් කළ යුතුයි මග වැඩි යුතුයි කියලා ධර්මතාවයක් හම්බ වුණා මෙන්න මෙතන අපි ටිකක් නුවණින් බලමු බොහොම කෙටි කාල වේලාවක් අපිට තියෙන්නේ කොහොමද අපි දුක පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කරන්නේ සමුදය නැති කරන්නේ ඒ සමුදය නැති කිරීමේ Nirodhe නැත්තම් දුක්ඛ Nirodhe සාත් කරන්නේ කොහොමද කියන කාරණාව අපි නුවණින් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළා යතහාපි මූලේ අනුපද්දවේ දල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවං තණ්හා අනුසය අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං කියලා තෙන්නවා යම් ගහක මුල දැඩිව කිසිම උපද්‍රවයක් නැතුව තියෙනවා නම් ඒ ගහ කැපුවත් නැවත නැවත මේ ගහ දලුලනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා අනුසය 97 මේ තණ්හා අනුසය නැසුවේ නැත්තම් නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුනම් මේ දුක නැවත නැවත ඇති වෙනවා කියලා. පින්වතුනි තණ්හා අනුසය කියලා කියන්නේ මොකද්ද? අපි මෙන්න මෙතන හොඳට සිහි කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ තණ්හා අනුසය කියන තැන අපි සිහි කරගන්නට අපි එක අවස්ථානුකූලව පොඩි උපමාවක් අරගෙන සිහි කරලා බලමු තණ්හා අනුසේවත් නොවේදන ආකාරයට දුක පිරසෙන් දකින්නේ කොහොමද කියලා ඒ සඳහා සතර සතිපට්ඨානේ අපි එක කමඨහනක් අරගෙන බලමු කායානුපස්සනාවේ අපි ඉරියාපත කමඨහන අරගෙන මේකෙන් කොහොමද අපි නිවන් දක්ින තැන දක්වා කටයුතු කරන්නේ කියලා හොඳට බලමු පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යනකොට යන බව ඉඳගෙන හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව ඇවිදිනකොට ඇවිදින බව නිදාගන්නකොට නිදාගෙන ඉන්න බව නුවණින් දැනගෙන කරන්න යම් යම් ආකාරයකට මේ කය පවතින මේ ආකාරයට නුවණින් දැනගෙන කරන්න කියලා. අපි කියමු අපි යම් ඉරියව්වක ඉඳගෙන ඉන්නවා කියලා හිතමු. පින්වත්නි දැන් අපි ගොඩාක් වෙලා ඉඳගෙන හිටියොත් අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනව නේද? එහෙනම් පින්වත්නි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙනවා නම් මේ දුකේ ආරම්භය කොයි වෙලාවේද? අපි යම් මොහොතක ඉඳගන්න ඉරියව්වට ආවනම් ඉඳගන්න ඉරියව්ව ඇති උනේ යම් මොහොතකද පින්වත්නි මේ දුකේ ආරම්භය තනයි. එහෙනම් පින්වත්නි ඉඳගන්න ඉරියව්වේ ආරම්භයක් දුක, ඒකේ පැවැත්මක් දුක, ඒකේ කෙලවරක් දුක පින්වත්නි. මේ කෙලවරට යනකොට දුක දැඩි බවක් තිබුණා, නැඩ වෙනකොට දුකේ සාමාන්‍ය මට්ටමක් තිබුණා, පටන් ගැම්ම දුකේ අඩු බවක් තිබිලා තියෙනවා. දුකේ අඩුවේදි බවක් තිබිලා තියෙනවා. නමුත් මේ පරිහරණය කරලා තින්නේ මේ එකම ඉරියව්ව දුක. එතකොට ඔන්න ඉඳගෙන ඉන්න ඉන්න ඉරියව්ව ඇතිවීමත් පැවතීමත් නැතිවීමත් දුක. ඔන්න අපි ඒ ඉරියව්වෙන් තව ඉරියව්වකට ගියා කියලා හිතන්න අපි හිතගත්ත කියන්ට දැන් හිතගන්න ඉරියව්වේ ආරම්භය කියලා කියන්නේ පින්වතුනි මේ දුකේ ආරම්භය. මේ හිතගෙන ඉන්න ඉරියව්ව පවතිනවා කියලා කියන්නේ මේ දුක පවතිනවා. දැන් මේ හිතගෙන ඉන්න ඉරියව්වේ හොඳටම කෙරවලට යනකොට හොඳටම දුක එනවා. එහෙනම් මේ දුකේ අඩු වැඩි බවක් තියෙනවා. ඔන්න දැන් අපිට ඉඳගන්න ඉරියව්ව කියලා නිරුද්ධ වුණෙත් මොකද්ද? දුක. හිතගන්න ඉරියව්ව කියලා ආරම්භ වුණෙත් මොකද්ද? දුක. දුකම ඉපද දුකම තවත දුකම නිරුද්ධ වෙනවා. ඔන්න ඒ දුක නිරුද්ධ වුණා කියලා කියන්නේ තව දුකක ඉපදීමක්. තව ඉරියව්වක ඉපදීමක්. මෙන්න මේක තමයි පින්වුතුනි යථාර්ථයේ ඇත්ත. නමුත් හොඳට සිහි කරලා බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිරවල අපිට හොඳටම දුකක් වෙනකොට හිතගෙන ඉන්න ඉරියව්වේ හිතගෙන ඉන්න දුකේ අඩු බව අපිට පේන්නේ සැපක් හැටියට. අපි මතක් කළා හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වුණා නම් මේ ඉරියව්ව හිතගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙන්න පටන් ගත්තේ මේ දුක ආරම්භ වුණේ කොතනද යම් මොහොතකදී නම් හිතගත්තේ ඒ මොහොත. එහෙනම් තින්නතුනේ දැන් බලන්න අපිට සැප කියලා හම්බ වෙන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා ඉරියව්වේ දුකේ දැඩි බවට සාපේක්ෂව මේ ඉරියව්වේ දුකේ අඩු බවයි අපිට සැප කියලා හම්බ වෙන්නේ. ඔන්න පින්වතුනි අපිට සැප වේදනාව හම්බ වෙන තැන. මෙන්න මේ වගේ කෙලෙස් එකකින් තමයි පින්වතුනි ලෝකේ අපි සැප විඳින්නේ. නමුත් ඇත්තටම මේක දුක තිබිලා දුකේ අඩු බවක් මිසක සැපට කරුණක් එහෙම තිබිලා නෙමෙයි. ඉඳගෙන ඉන්න නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්වේ මුල් ටික අපි සැප හැටියට දකිනවා. කෙරෝලම අපිට දුක හැටියට හම්බ වෙනවා. මැද උපේක්ෂාව හම්බ වෙනවා. දුකම උපද දුකම පැවත දුකම නිරුද්ධ වෙච්ච ඉරියව්ව තුල අපිට හම්බ වෙන්නේ සැප දුක් උපේක්ෂා කියලා තැනක්. සැප වේදනාවට ලෝභ කරනවා දුක් වේදනාවට ද්වේෂය ඇති වෙනවා උපේක්ෂා මෝහ වේදනාවේ රැවටෙනවා මේක තමයි පින්වතුනි ලෝභ දේශ මෝහ නමුත් මේ ලෝභ දේශ මෝහ නැති වුණත් පින්වතුනි කෙනෙකුට සැපය හෝ දුක හෝ උපේක්ෂාව හම්බ වෙනවා නම් මෙපමණකිනුත් මෙයාට තණ්හා අනුශය තියෙනවා අවිද්‍යා අනුශය තියෙනවා කෙනෙකුට සැප දුක් උපේක්ෂාව හම්බ වෙනවා නම් පින්වතුනි මෙන්න මෙතන ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනේ ඉන්නේ දුක්ඛේ ඥානක් නැහැ දුකම ඉපද දුකම තවත දුකම නිරුද්ධ වෙන අරමුණක කෙනෙකුට එක තැනක් හෝ සැප හැටියට උපේක්ෂා හැටියට හම්බ වුණොත් දුක්ඛේ ඥානං කියලා කියන්න පුළුවන්ද මෙයා දුක දන්නවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පින්වතුනි යම් කිසි කෙනෙක් ඕක බොහොම ලස්සනට පෙන්වනවා වජිර සූත්‍රයේදී වජිර භික්ෂුණීන් වහන්සේ දුකම ඉපද දුකම පැවත දුකම නිරුද්ධ වෙනවා වෙනාන් කවරක්ද කියලා අහනවා. එතකොට අපි හොඳට පින්වතුනි ඇත්ත ඇති හැටි මේ සතර ඉරියව්වට හිත තබලා හතර ඉරියව්ව සිහි කළොත් ඉඳගෙන ඉන්නවා කියලා අතහැරලා තින්නෙත් අපිට දුක හිත දන්නවා කියලා ඉපදිලා තියෙන දුක කියලා අපිට නුවණ ආවොත් අපි කවදාවත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දුකට සාපේක්ෂව හිතගෙන ඉන්න ඉරියව්වට ආස කරන්නේ නැහැ. ඒකෙත් කලකිරෙනවා. මේ හිතගෙන ඉන්න ඉරියව්වේ දුකට සාපේක්ෂව නිදා ගන්න හෝ ඇවිදින ඉරියව්ව සැප හැටියට අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ ඉරියව්ව දුක හැටියට දැක්කොත් මේ හතර ඉරියව්වම දුකයි කියලා යම් වෙලාවක දැක්කොත් පින්වතුනි එයාට ලෝකෙ තුල සැපක් කියලා හම්බ වෙන්නේ නැහැ. එයාට දුකක් කියලා ගැටෙන්න දෙයක් හම්බ වෙන්නේත් නැහැ. සැපට සාපේක්ෂව ලෝකේ අපිට දුක හම්බ වුනේ. එයාට ලෝකෙ තුල හම්බ වෙන විදිහේ මෝහ සහගත උපේක්ෂාවකුත් නැහැ. එතකොට මේ හතර ඉරියව්වම දුකයි කියලා යම් වෙලාවක දැක්කොත් පින්වතුනි එයාට දුකේ කලකිරීමක් ඇති වෙනවා. මේ දුකේ කලකිරනකොට දුකේ නොයැලෙනවා පින්වතුනි. දුකේ නොයැලෙනකොට දුකෙන් මිදෙනවා පින්වතුනි. දුකෙන් මිදුනහම මිදුනා කියන නුවණෙනවා කියන જાති. ඔන්න දැන් જાතිය ක්ෂේරිය. නැවත ආය උපදින්නේ නෑ උපදින්න තියෙන යම් තණ්හාවක් තිබුණා නම් යම් හේතුවක් තිබුණා ඒක ක්ෂය වුණා. ඒ හේතුව නැති වෙනකොට නැවත උපදින්නේ නෑ කියලා දැක්කා. උසිතම් භ්‍රමචර්ය මේ භ්‍රමචර්යාව අවසానයි කතං කරණියන් කළ යුත්තේ කළා. මින් පස්සේ ආයෙ කරන්න දෙයක් නෑ කියලා හොඳ නුවණක් මෙයාට එළඹ සිටිනවා. එහෙනම් පින්වතුනි අද දවසේදී මෙන්න මේ ගහම මේට වඩා ගොඩාක් ගැඹුරු ඒ වගේම ගොඩාක් විස්තර වශයෙන් දැක්ක යුතු විස්තර කරගත යුතු වටිනා දහම් කොටස් රාශියක් තියෙනවා. නමුත් ඒක අපිට මේක අවස්ථාව නෙමෙයි බොහොම සීමා සහිත අවස්ථාවක් මත මේ කරුණ ටික ඉදිරිපත් කරන්නත් හම් වෙලා තියෙන්නේ. නමුත් මෙතනදී විශේෂයෙන් මම පෙන්වන්නට හේතු වුණේ පින්වත්තුනි අපේ ඉස්සෙල්ලා බෞද්ධය හැටියට නිවන කියන්නේ කුමක්ද කියන ධර්මතාවය පිළිබඳව නුවණින් දැක්ක යුතු බවක් වෙනවා. එතකොට මේ වාද විවාද තර්ක විතර්ක අපිට ඇති වෙන්නේ නැහැ. අපි මනාකොට මේ ශාසනය හඳුනගත්තොත් එතකොට ඒ නිසා මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කළ සත්‍ය ඥානයේ සත්‍ය හැටියට දකින්න උත්සාහවත් වෙන්න මෙන්න මේ වගේ කෘත්‍ය ඥානය දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය සාත් කරන්ට පුළුවන් විදිහට මේ වගේ කෘත්‍ය ඥානය කරන්න මම පෙන්වුවා වගේ දුකම මේ විදිහට පිරිසිඳ දැකලා තණ්හා අනුසය කියලා හම්බුනේ සැප දුක උපේක්ෂාවත් නැති කරලා කෙලෙස් නැති කරලා තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය සාත්කරන්ත එතකොට දුක පිළිසිල දැකලා ඉවරයි සමුදය ප්‍රහාණය වෙලා ඉවරයි නිරෝධය සාත්කලා ඉවරයි මග වැඩිලා ඉවරයි කියන මේ කරුණට කියන කෘත්‍ය ඥානය කියලා අපි හැමදෙනාටම මේ සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘතඥානය කියන ධර්මතා තුන අවබෝධ කරගෙන මේ ජීවිතයේම සසර දුකින් එතර වෙන්නට පුළුවන් ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ පින්තුනි අනන්ත සසර පටන් බොහෝ කාලයක් ඒ මේ අත දුවමින් සැරිසරමින් අපි හැමදෙනාම නොඑක් විදිහේ දුක් විඳා අද මේ ලෞතර ශාසනය හම්බ වෙච්ච වෙලාවේ අපි මේ ධර්මයේ නුවණින් සම්වර්ධනය කරලා ඒ වගේම මේ ධර්මයේ නුවණින් සිහි කරලා නුවණින් සිහිපත් කරලා කොහොම හරි මේ සසර ගෙවා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ පින්වතුනි වටිනා බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙනවා. වටිනා කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා තියෙනවා. ඒ වගේම සද්ධර්මයක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම වටිනා මනුස්සාත්ම භාවයක් හම්බ වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී හැමදෙනාම අපේ ඒ අප්‍රමාදීව කටයුතු කරලා මේ ගැඹුරු ධර්මයේ කල්යාණ මිත්‍ර ඇසුර උපකාරයෙන් තෝරගෙන උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයෙන් වහවහ අවබෝධ කරගන්නට අපි සෑම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ.